හොඳයි බුද්ධික මහත්මයා අමින්හස තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ආර්යෝපවාදය සිදුවහොත් මාර්ගඵල මේ භවයේදී ලබාගත නොහැකිද සමාව ගැනීමෙන් ඒ ආත්මීය එයින් අත්මිදිය හැකිද තමන් දන්නවනම් සමාව ගත්තාම ඒකෙන් මිදෙන්න පුළුවන් හැබැයි එහෙම නොදන්නවනම් සමාව ගන්න අවස්ථාවක් නැතිනම් මේ භවය තුල එතනත්තට මාර්ගඵල ලැබීමට ඒක බාධාවක් වෙනවා. ඊළඟ භවයක ඒක ගැටලුවක් වෙන්න. හැබැයි මේ භවයේ ඒක ගැටලුවක් වෙනවා. ආර්යෝපවාද අකුසලේ සමාවක් ගත්තොත් එතනින් නිදහස් වෙනවා.